අපේ ස්වාමීන් වහන්සේට දැන් කතා කරන්න පුළුවන්ද ප්‍රශ්නේ නම් යොමු කරලා තියෙනවා මේක මට පේනවා සනස ඇහෙනවද දැන් දැන් දැන් ඇහෙනවා අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මේ මගේ ප්‍රශ්නේ යොමු කරන්න පෙර මේ වාතාවරණ හැම දෙයක් එක්කම විවිධ විවිධ කලබගෑනි ඇති වෙන මොහොතක අපි හැම දෙයක්ම අපේ අපි යම් අදිස්ථානයක් කරලා තියෙනවානේ අපි මේ ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා මට මතක විදිහට අපි ජනවාරි පොහේ ඉඳලා බොහොම හොඳ අදිෂ්ඨානයක් සිදු කරලා තිබෙනවා කාලාන්තරය මම කල්පනා කරේ ස්වාමීන් වහන්සේ මේ වගේ වෙලාවක අපි අපි කරපු අදිෂ්ඨානය ගැන අපිට විශ්වාසයි ස්වාමීන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනික කටයුතු දිහා අපේ අවංකභාවයන් අදිෂ්ඨාන කරලා අපි යම් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ලක්දෙරණේ මේ ලක්දෙරණ කියන්නේ ධර්මදීපය මේ ධර්මදීපේ හැඟීම අපේ හිතට අරගෙන අපිට ධර්මානුකූලව ජීවත් වෙන්න දරන උත්සාහයද වංකභාවයට තියෙන අදිෂ්ඨානයක් කරලා අපි යම් අදිෂ්ඨානයක් කළා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ යම් පොඩි කලබගෑනි ස්වභාවයක් වෙන්න පුළුවන්, ඇවිස්සෙන සුළු ස්වභාවයක් එන්න පුළුවන්. එහෙම නොවි හැම දෙයක්ම නිසි පරිදි ඊටාම සුමට මට්ටමකින් සියල්ල විසඳිලා සියලු දෙනා අර යථාර්ථයට අවබෝධයට එනවා කියන තැනක අපිට දකින්න බෑ කිසිවක්. අපි දැන් අර තිරිසන් සත්තුත් මේ සත්තු මරන්නේ නැහැ මොකක්වත් නැහැ කියන තැනට හදන්න බෑ වගේම මේක මේ කුසල් අකුසල් අතර ආందోලනාත්මක සිදුවීම් මාලාවක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේ සිද්ධි ටිකක් වෙනකොට අපි ටිකක් මධ්‍යස්තව එක පැත්තකටවත් බර නැතුව අපේ ශික්ෂණය තුල අපිට ඉන්න පුළුවන් වෙන්නේ අපි අද කතා කරපු මාතෘකාව හොඳට තේරුම් ගත්තොයි. ඒ තමයි ප්‍රകൃතිය. අපේ සැබෑ ප්‍රകൃතිය අඳුර ගන්න හොඳ අවස්ථාව මේ වසන්නස. සිද්ධ වෙන සිද්ධ වෙන දේත් එක්කලා අපි කොච්චර අපේ ප්‍රകൃතිය මේ දඟලන ප්‍රകൃතියක්ද තියෙන්නේ නැත්නම් සංසිඳුණු ප්‍රകൃතිමත් භාවයක්ද අපි අපිට අපි කෙරෙහි ප්‍රත්‍යවේක්ෂාවකට අපි යන්න ඕන කියන ස්වාමීන් වහන්සේගේ අවධාරණය කිරීම බොහොම වටිනවා මේ වෙලාවේ. එහෙනම් හිතත් තව පොඩියක් එකතු කරන්න ඕන අපහරු දැන් අපි අපේ පැත්තේ සංවරය ශික්ෂණය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම දැන් අපිට යම්කිසි යුතුයකම් කොටසක් කියලා දෙයක්ත් තියෙනවනේ. දැන් උදාහරණයක් හැටියට දැන් මව හෝ පියා දරුවෝ හදන්නේ ඒගොල්ලෝ රහත් වෙලා නෙමෙයි. එතකොට ඒගොල්ලොත් කෙලෙස් සහිතයි. ඒගොල්ලන්ගේ මනසත් ඇවිස්සෙන, ගැටෙන ස්වරූපයෙන් යුක්තයි. එතකොට ඒගොල්ලෝ කල්පනා කළොත් එහෙම අපි මෙතනදී පුළුවන් තරම් ගැටෙන්නේ නැතුව අපේ මනස පරිස්සම් කරගන්න ඕනේ. ඒ දරුවෝ කරන දේවල් වලට අපි කැළඹිලා හරියන්නේ නැහැ කියලා නිහඬ වුණොත් දරුවෝ හදන්න වෙන්නේ නැහැ. එතකොට අම්මා තාත්තා පරිස්සම් වෙන්න ඕන තමන්ගේ හිත ආවේගකාරී නොකරගන්න. හැබැයි ඒක ਸਰව සම්පූර්ණයෙන් ආවේගකාරී නොකරගන්න මට්ටමට හදාගෙන ඉවර වෙලා දරුවෝ සංවර කරන්න බලා හිටියොත් එහෙම ඒක කරන්න බෑ අපේ සෝහිනස්. ඇත්තටම සෝහිනස් හරියට හරි මේ නිවීම අපි තියාගෙන කල යුත්තක් කරමු අපි. කල යුත්තක් නැත්නම් ඒක නොකර ඉන්නේ නැහැ මෙතනදී. ඒ කියන්නේ දැන් අපි කියන්නේ රට වෙනුවෙන් සාසනය වෙනුවෙන් අවස්ථාවෝචිතව අප විසින් කළ යුතු යම් යම් දේවල් පැමිණෙනවා. ඒක තමයි මේ රහතන් වහන්සේලාත් ඒ වෙලාවේ දැන් අර දන්නවා මේ කුළුපඟතිස්ස මණිකාත් මම මතක නැහැ හරියට අර මැණික් උපදාන මිනිස්යාගේ ගෙදරට වැඩිය ස්වාමීන් වහන්සේ ඒ මේ සතාගේ ජීවිතේ බේරන්න උන්වහන්සේගේ ජීවිතේ පරිත්‍යාග වුණත් උන්වහන්සේ මොන හිරිහැරයකට ලක් වුණත් නහයෙන් ලේ කැටියක් විසි වෙන තෙක්ම මේ ඉවසගෙන ඉන්නවා. ඉතින් ඒ ලේ කැටියට ආසහිතුන අර මේ සත්‍යා ඇවිල්ලා ඒ ආහාර කරගන්න දඟලනකොට එයාට ගහව පහරින් ඒ සතා මරුණට පස්සේ තමයි මැනික ගැන සත්‍ය කතාව එළියට එන්නේ. එතකන් සත්‍ය වුණත් සමහර දේවල් එළියට දැම්මේ. ඇත්ත. නමුත් ඇත්ත වුණත් නොකියා සිටින තැන් තියෙනවා මේ තාසනේ සම අවශ්‍යතාවය මත. ඒ වගේ අපිට කාරුණාවක් තියෙන්න ඕනේ අපිට විධිමත් බවක් තියෙන්න ඕනේ මනා ශික්ෂණයක් ලැබිලා තියෙන්න ඕනේ ඒ සියල්ලම තමයි අපේ ප්‍රകൃතිය විචිත්‍රවත් කරන්නේ. ඒකට තුනස මට හිතෙන්නේ මේකේ මේ ප්‍රകൃතිය උනත් ਸਰව සම්පූර්ණ වෙන්න මූලික වත්පිළිවෙත් තුළ ප්‍රകൃතිය යම් මට්ටමකට මතුවෙනවා. ඊගාවට සිල්වත් ගුණවත් භාවයන් හැදෙන්න හැදෙන්න ඒ ප්‍රകൃතිය තවත් විධිමත් වෙනවා. ඊගාට සමාධි සමාපatti වැඩෙන්න වැඩෙන්න ස්වාමීන් වහන්සේ ඒ ප්‍රකෘතිමත් භාවය ගොඩාක්ම ශික්ෂාකාමී භාවයකින් අර්ථවත් වෙනවා. හැබැයි මේ ප්‍රകൃතිය නිවැරදි මාර්ථයට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා සම්පත්තිය තුළ. එතකොට තමයි අර ප්‍රകൃතියේ ඊටාම පිරිසිදු ප්‍රകൃතිය කියන එක අපිට මතු කරගන්න ලැබෙන්නේ. එතකම්ම තියෙන්නේ අපි හැමෝටම විකෘතියක්. එතකොට තමයි තේරෙන්නේ තෙන්ට මනස යනකොට තමයි තේරෙන්නේ විකෘතිමත් උච්ච මනස හැමදාම අරගල වලට පැටලෙවි ඒක හරහා කියලා. මේ හැම දිනාටම තියෙන විකෘතිය. මේ යථාර්ථයේ මේ යථාර්ථයේ කිය කතා කරන මේ හැම දිනා අතරේම තියෙන එක්තරා මට්ටමක විකෘතිය. ඒ විකෘතිය ප්‍රകൃතිය කරගෙන දඟලන්න ගියාම අවසරයි ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා දැන් සබ්බේ පුතුජනා උම්මත්තකා විය එතකොට උමතුයෙන් වගේ තමයි කටයුතු කරන්නේ. හැබැයි එහෙමයි කියලා අපිට ඒක බැහැර කරන්න බෑ. ඉතින් මේ පුතඥන බව තුල ඉඳගෙනනේ අපිට මේ සියල්ල ආරම්භ කරන්න වෙන්නේ. ආරම්භ කරලා පවත්වන්න වෙන්නේ. එතකොට පවත්වාගෙන යාම සම්පූර්ණ නැති බව අපි තේරුම් ගනිමින් එතන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජිපංච රක්කේ අනිවේසනෝසිය. Taman දිනාගත්තු ප්‍රමාණය රැකගන්න හැබැයි ඒක උපාදාන කරගෙන එතන රැඳෙන්න එපා. හැමතිස්සෙම ඉදිරියකට යන්න ඕන අපි. අපි දැනට පුහුණු කරලා තියෙන ප්‍රමාණය සාමාන්‍ය ලෝකයේ අනිත් අයත් එක්කලා සංසන්දනය කරලා බලනකොට අපි යම් ප්‍රමාණයක් මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ පුහුණු කරලා තියෙනවා. හැබැයි ආර්යයන් වහන්සේලේක අපි දිනුවක් හරි මොකක් හරි එකක් ලබලා තියෙන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණ යථාර්ථය කියලා අරගෙන එයමයි නිවන කියලා ගත්තොත් එහෙම ආයෙමත් අපි අපි නිකන් අන්තගාමී තත්යකට ගියා වෙනවා. ඒ නිසා නිතරම ඉදිරියේ අපේ ආදර්ශය හැටියට අපි ආර්ය தত্ত্বය ආර්ය මහා සංඝරත්නය. එතන උන්වහන්සේලා ආදර්ශයට අරගෙන අපි මේ මගයි යන්නේ. එතනට යන්න අපි තව බොහෝ දුර යා යුතුයි. හැබැයි අනිත් සාමාන්‍ය ලෝකයේත් එක්කලා ගන්නකොට අපි යම් තැනකට ඉදිරියකට ඇවිත් තියෙනවා කියන එක ගැන අපට සතුටක් තියෙන්නත් ඕන. ඒ සතුට තෘප්තියත් එක්කම ඒ තියෙන දේ රැකගෙන හැබැයි එතන නවතින්නේ නැතුව තව අපේ ගමන ඉදිරියට තියෙනවා දැනගෙන අපි සවන්නන්ස කියලා දෙනකොට මට මේ හැමතැනකම හිත පිහිටනවා ඒක හොඳට තේරෙනවා සවන්නන්ස. දැන් ওই සිල්පද ගැන වර්ණනා කරන සමහර අපේ ගෞරවනීය මහ ස්වාමීන් වහන්සේ සංඝසෝරණේ හුඟක් හොඳ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාම අපිට මුණ ගැහිලා තියෙනවා. මම ඔය ජාතික මහර්ගම ජාතික ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කාලයක එහෙම. ඉතින් එතෙන්ට වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් අලුතෙන් පාරම වැඩි ආරණ්‍යයක් ඇසුරු කරගෙන හිටපු ස්වාමීන් නම. ඉතින් උන්වහන්සේ ආපු එළියේ ඉඳලා උන්වහන්සේගේ සිල්පද ගැන කියමින් අනිත් වැඩ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාව පහත් කරලා බොහෝම මේ හීන විදිහට කතාව හැමතිස්සෙම අඟවන්න දඟලන්න උත්සාහ කරනවා. එතකොට මේ මම ඉතින් උන්වහන්සේලා හැමෝටම වයසක ස්වාමීන්වහන්සේලාට ගිහිල්ලා හවස් වෙනකොට මේ net එක දාලා දීලා ඒවා කරන්න උත්සාහ කරනවා. ආ මම net දාන්නේ. මම net දාන්නේ. ඒ වගේ අර සිල්පද ගැන කතා කරනවා වෑංජන මිනිස්සු දාහනේ ටිකක් ගෙනල්ලා පුදන්නට ඔක මොනවාද කල්මසද මොනවාද එහෙම ආහාර තර දානවා කට්ටියටම එහෙම කර කර ඉන්න මේ ස්වාමීන් වහන්සේ දැන් අර ගොඩක් සිල්වත් විදිහට ඉන්න ස්වාමීන් වහන්සේ හතරෙන් විතර පස්සේ රෙදි කෑල්ලක් අරගෙන වනනවා වනනවා හැමතැනටම ඒකේ වෙන්නේ මොකද්ද සෑහෙන මధుරෝ පිරිසක් මැරෙනවා අනිත් ස්වාමීන් වහන්සේලා කොහොම net දාගෙන ඇතුළට ගිහිල්ලා පහසුවෙන් භාවනාවක හරි එහෙම නැත්නම් අසනීප වෙරි කෙනෙක් නම් නිදාගෙන හරි ඉන්නවා. අර ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා මොකද්ද? අර රෙදි කෑල්ල අරගෙන වන වන රෑ රෑ 8 9 වෙනකන් අරක වනවා. ඒක අර වැඩි ගුණය පෙන්වන්න ගියාම අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ එකකින් තමන්ම මේ අගුණක්ම එළියට දා ගන්නවා ඒකත් මට දැකින්න ලැබුණා සනස. ඉතින් මේ එහෙම දේවල් තියෙන අපේ ස්වාමීන් මට මේක තවත් ටිකක් පැහැදිලි කරන්න දෙන්න මේ ප්‍රകൃතිය කියන එක අපි එක එක සත්ත්ව ලෝකවලදී උපදින උපදින විදිහට ඒ ඒ තථාගේ ප්‍රകൃතිය තුළ තමයි යාට උපරිමයට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මනුස්ස ජීවිතයට ආවට පස්සේ අපිට මේ ප්‍රകൃතිය ඊටාම පිරිසිදුම කියන කතාවකට ගලප ගන්නකන් යන්න පුළුවන් කියලා තමයි අපිට දැනෙන්නේ. නිසා තමයි දැන් තිරිසන් ආදී ලෝකවල ඉඳගෙන මේ පාරමිතා පුරන්න බැරි වෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රകൃතිය සීමා සහිතයි. ඒ ඒ සත්ව ගතියට සීමා වෙනවා. එතකොට මිනිස්යාට මනුෂ්‍ය ප්‍රകൃතිය තුළ ඉඳගෙන ආර්ය ප්‍රകൃතිය දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ජීවිතයේ තියෙන සුවිශේෂත්වය. එතකොට මිනිස්යාට අර එක තැනක හිර වෙන්න ඕන නෑ ඕනම තලයකට අවතීර්ණ වෙන්නේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දිව්‍ය ලෝක වලටත් වඩා මනුෂ්‍ය ආත්ම භාවය තුළ මේ පාරමිතා පුරන්න සුදුසුකම් තියනවා කියන එක නිතර අවධානය කරන්න. එහෙමයි ස්වාමීන් දැන් අර ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් සකස් වෙලා එන මානසික ස්වභාවයේ මේ මනෝ ධාතුව මේ පරම යථාර්ථයම අවබෝධ කරනකන් ගන්න සුදුසු මට්ටමකට ප්‍රකෘතිමත් වෙන්න පුළුවන්. හැබැයි දැන් හේතුකම හැබැයි සාංශාරික වශයෙන් මනස පිහුණු කරලා තියෙනවා නම් සහ මේ ජීවිතේ උත්සාහ කරනවා නම් මොකද ත්‍රි හේතුක අනිවාර්යයෙන්ම නිකන් උපත්යෙන් විතරක් මේක කරන්න බෑ. දැන් එහෙමනම් දැන් සෝතාපන්න වෙන්න අවස්ථාව තිබිච්චි අජාසත් කුමාරයා පීතෘඝාතකෙක් වෙන්නේ. එතකොට ඒ වගේ මේ එහෙම වෙන්න බෑ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පවා සමහර අය ගැන ප්‍රකාශන කරද්දී ඒ ප්‍රකාශනේ කඩා බිඳගෙන අකුසලයට බර වෙන කට්ටිය ඕන තරම් කරන් දෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේ කෙනෙක් අතින් දෙන අකුසලයක් වළක්වගෙන එයාට දිනු වෙන්න අවකාශයකුත් ඕනනම් මතු කරගන්න පුළුවන් ඒක.